පසේනදී කෝසලෝ උජුකං අනුප්පත්තෝ හෝති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධහම ශ්‍රවණය කරගන්නේ ධර්මයෙන් ලබන සැනසීම තරම් සැනසීමක් වෙන කිසි දෙයකින් ස්ථිර සායම ලැබෙන්නේම නැහැ. ලැබෙනවා නම් පින්වත්නි අපිට මේ අනවරාග සංසාර ගමනෙන් අපිට ලැබෙන්නට තිබුණා. ස්ථීරසාරම සැනසෙන්න නිවෙන්න වෙන්නේ තියෙන්නේ එකම දහම තථාගතයන් වහන්සේගේ දහම. ඒ නිසා මේ වෙලාවේ සද්ධා උපදවා ගන්න. තථාගතයන් වහන්සේගේ ධහමයි ශ්‍රවණය කරගන්නේ. මා මේ දේශනා කරාට ඒ උතුම් වූ පණිවිඩය ත්‍රිපිටක පොත් වහන්සේලා මගින් අපට අද දක්වාම දැනගන්න ශ්‍රවණය කරගන්න කියවගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ හැම දිනාම ධර්ම ගෞරවය උපදවාගෙන සිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන ධහම ශ්‍රවණය කරගත්තොත් බොහෝ ආනිසංස වාරයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. කල්ප ගණන් ආනිසංස ලැබෙන බවයි සඳහන් කරලා තියෙන්නේ. සබ්බ දාන ධම්ම දානං දිනාති. සියලු දානයන් අභිභවා දිනන ධර්ම දානය. දැන් මේ වෙලාවේ පින්නාත්නි අපි සූදානම් වෙන්නේ සූත දේශනාවන් මජ්ක්‍ධිම නිකාය ඇසුරු කරගෙන පවත්වන සූත දේශනාවන් වල මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වන රාජ වර්ගයට අයිති සූත දේශනාවක් තමයි අද දවසෙත් සාකච්ඡා කරගන්න ශ්‍රවණය කරගන්න තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේශනාවන් මේ පින්වත් අයත් කලින් මම සිහිපත් කරලා තියෙනවා මේ දේශනාවන් පින්වත්නි කියවන්න. ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත්වල සඳහන් වෙන මේ කාරණාවන් කියවලා බලලා සද්ධාව ඇති කරගන්න. බෞද්ධභාවය ඇති කරගන්න. මේ ශ්‍රවණය කරගන්න දේශනාවට වඩා ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් යයි මට හැඟෙනවා මේ පින්වත් අයත් මේ සූත දේශනාවන් කියවන්න ගත්තොත් ඇයි මේ බුද්ධ වචනේනේ මේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා ආදි වශයෙන් තථාගතයන් වහන්සේගේ මුයින් දේශනා වුණ ඒ සුදු බුදු රැස් විහිදෙන සතර දළදා වහන්සේ විශ්වාසය ලබාගෙන දේශනා වෙච්චි ඒ ගම්බීර මහානුභාව සම්පන්න ධර්මය මේ. මේ පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වචනයන් කියවන එකත් මහා පිනක්. මේ දේශනාවන් ශ්‍රවණය කරගෙන මේ සූත දේශනාවන් පරිශීලනය කරනවා නම් ඒ බුද්ධ වචනය කියවන එක පින්නවද මහා වාග්යක් අපිට මේ ජීවිතේ. ඒ බුද්ධ වචනේ අහන්න ලැබෙනවා. කර්ණමෙත්ත සූත්‍රයේ වශයෙන් රතන සූත්‍රයේ වශයෙන් අපි සජ්ජායනා කරන්නේ මේ බුද්ධ වචනය. ඉතින් මේ සඳහන් වෙලා තියෙන මේ එක් එක් සූත්‍ර දේශනාවන් වල මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්ධ නිකාය වශයෙන් මේ හැම වචනයක්ම බුදුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයනේ. ඒ නිසා මේ දේවල් සද්ධාවෙන් ශ්‍රවණය කරගන්න ශ්‍රවණය කරගන්න එක මහා පිනක් පින්නක් නේ. මහා භාග්යක් මෙලව සද්ධාව ඇති කරගන්නා වගේම පරලොවටත් මහා යහපතක් සිද්ධ වෙනවාමයි. නිසා මේ දේශනාවන් මේ පින්නත් අය ශ්‍රවණය කරන ගන්නකොට සූත දේශනාවත් කියවලා බලලා තියෙනවනම් බහා වැටහෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිවැරදි ආකාරයට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. නිසා මේ දේශනාවන් පින්නත් හොඳට මේ දේවල් කියවලා බලන්න අර්ථ කතාව කියන මේ අටුවාව පරිශීලනය කරන්නේ එතකොට නිවැරදි විදිහට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ දේශනාවත් අද දවසේ මට ලැබිච්ච සූත්‍ර දේශනාවත් දේශනා කරන මමත් ඒ සූත්‍ර දේශනාවන් නැවත නැවත කියවලා අර්ථ කතාවත් එක්ක සංසන්දනය කරලා බලලා තමයි මේ පින්වත් අයට දේශනා කරන්නේ වැටහෙන පරිදි. ඒ නිසා මේ පින්වත් අයත් ඒ දේ කියවනවා නම් පෙළත් අටුවාවක් දන්නවා නම් මේ පින්වත් අයටත් මහා යහපතක් සිද්ධ වෙනවාමයි. නිසා අද දවසේ මට ලැබිලා තියෙන සූත්‍ර දේශනාවත් බොහොම ලස්සන. අපූර්ව සිදුවීමක් වෙච්චි. තථාගතයන් වහන්සේගේ බුද්ධ ජීවිතය තුළ සිදුවෙච්චි ඒ බුද්ධ චරිතයේ සඳහන් වැදගත් සිදුවීම්. ඉතින් බලන්න මේ ගැන දැනගන්න එකමත් අපිට මහා ශ්‍රද්ධාවක් ඇති වෙන්න හේතු වෙනවනේ. ඉතින් මේ ගැන මේ පින්නත් අය කියවලා බලන්න කියලා මම සඳහන් කරේ ඒකයි. ඉතින් අද විමසා ගන්න බලමු පින්වන්නේ මොකද්ද ඒ ලස්සන බොහොම අපූර්ව සූත දේශනාව. ශ්‍රද්ධාව ඇති වෙන ඒ සූත දේශනාව මොකද්ද? ඒකේ නමයේදීලා තියෙන පින්වත්නි කන්න කත්තල කියන සූත දේශනාව. මේක සිදු වෙලා තියෙන පින්වත්නි මේ විදිහටයි අද දවසේ මම මේ පින්වත් අයට පාලි පාඨය හැටිසේ සඳහන් කරන්න යෙදුනේ. සූත දේශනාවේ ආරම්භයේම සඳහන් වෙන ඒ pāli පාඨය. කොහොමද ඒ සඳහන් වෙන්නේ? ආනන්ද මහරහතන් වහන්සේ ඒ සංගායනා මගින් පවත්වාගෙන එනකොට සඳහන් කරානේ. ඒවම් මේ සුතම් මා විසින් මෙසේ අසන ලදී. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ සංගායනාවට රැක් කරනකොට සඳහන් කරා එහෙම ඒවම් මේ සුතං ඒකං සමයං භගවා උජුකායන් විහෙරති තථාගතයන් වහන්සේ එක් සමයක උජුකාය කියන උජුකා කියන රටේ කන්න කත්තල කියන මිගදායි වැඩ වාසය කරා. කන්න කත්තල කියන මිගදාය ගැන සඳහන් කරනවා ඒ රමණීය වනයක්, ඒ උජුකා කියන රටේ ආසන්නයේ තියෙන කන්න කත්තල කියන මිගදාය. ඒ කියන්නේ මුවන්ට අබය වෙච්ච තැනක්. මේ කන්න කත්තලේ තමයි තථාගතයන් වහන්සේ වැඩ වාසය කරේ ඒ සමයේ. තේනකෝ පන සමේන රාජා පසේනදී කෝසලෝ උජුකං අනුප්පත්තෝ හෝති මේ සමයේදී කොසල් රජුරෝ කොසල් රජුරෝ පසේනදි කියන කොසල් රජුරෝ මේ උජුකාවට ආවා. උජුකාවට ඇවිල්ලා කේනිච්ච දේව කරණීයෙන් කිසියම් කටයුත්තක් සඳහා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කේනිච්ච දේව කරණීයෙන් කරණීයෙන් කියන කිසියම් කටයුත්තක් සඳහා ආපු කාරණය අර්ථ කතාව තුළ පින්නාන්ති සඳහන් කරලා තියෙනවා. අර්ථ කතාව තුළ සඳහන් කරන්නේ මොකද්ද මේ කිසියම් කටයුත්ත? කෝසල රජුරෝ මේ කන්න කත්තලයට නැත්නම් උජුකාවට පැමිණෙන්න හේතුන කාරණේ මොකද්ද? විනානේ සඳහන් කරලා තියෙන මොකද්ද ඒ කාරණේ කියලා අන්නතර සූත්‍රයේ සඳහන් කාරණේමයි කියලා. ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාවට කලින් සූත්‍ර දේශනාව. මොකද්ද මේ සූත්‍ර දේශනාව? මේ පින්නාත් අයර ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැති. මේ කන්න කත්තල කියන සූත්‍ර දේශනාවට කලින් දේශනාව තමයි ධම්මචේතිය සූත්‍ර දේශනාව. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඒ ගැන සඳහන් කරන්නට ඇති. එතකොට කෝසල රජුරෝ පසේනදී කොසල් රජුරෝ කිසියම් කටයුත්තක් සඳහා ආවා කියන කාරණය කොහොමද කිසියම් කටයුත්ත කියලා සඳහන් කරලා තියෙන පින්වත් ධම්මචේතියේ ඒට ආපු කාරණේමයි කියලා. එතකොට මේ පින්වත් අයට ඒ සූත්‍ර දේශනාව කලින් දේශනාව නිවැරදිව ශ්‍රවණය කරා නම් මතක ඇති මොකද්ද ඒ කටයුත්ත? පින්වත්නි කෝසල රජුරවන්ට සිදු වුණ යම්සි අතපසුවීමක් යම්සේ අයගේ කේලම්බස් නිසා තමන්ගේ යහළුවෙක් වෙච්චි මේ පින්නත් අහලා ඇතිනේ අර මේ කෝසල රජුරෝයි මහාලිලිච්ච වී බන්දුල මල්ලයි කියන්නේ එකට සිල් පහ දාරපු දෙන්නේ හොඳට යුද ශිල්පියේ දක්ෂ තුන්දෙනෙක් ඉතින් මේ තුන්දෙනාගේ එක්කෙනෙක් තමයි බන්දුල මල්ල කියන්නේ බන්දුල මල්ල කියන යුද ශිල්පයේ ස්වභාවය අර්ථ කතා තුළ එක එක කතාවන් වල දක්වලා තියෙනවා මේ පින්නන්ත යහලා ඇති. ඉතින් කොසල් රජුගේ ඒ සේවය කරන්න බන්දුලමල් ආවනේ. ඒ ඥාතීන් මෙයාගේ යුද ශිල්පය බලන්ඩ උණබට ආදිය ධම්මලා ඒ උණබට මිටියක යකඩ කූරු ඇතුළට දාලා යකඩ බට දාලා තිබුණා. ඉතින් ඒක ආයුධයකින් පහර දෙනකොට කැපිලා ගියා. හැබැයි සද්දයක් ආවා. දැනගෙන හිටියානම් මම මෙහෙම සද්දයක් එන්න දෙන්නෙත් නෑනේ කියලා පින්නත් මේ ඥාතින් මට අකටයුත්තක් කරානේ කියන පසුතැවීමක් තිබුණා. ඒ නිසා මේ බන්දුල මල්ල සෙන්පතිය මේ කොසල් රජුරවන්ට සේවය කරන්නේ තමන්ගේ යාළුවා ගාඩම ගිහිල්ලා රජුරු ගාව සේවය කරමින් හිටියානේ. මේ පින්නත් අහලා ඇති. පසුව මේ මේ කොසල් රජුරෝ අනිත් අයගේ කීමක් නිසා, වැරදි වැටහීමක් නිසා බන්දුල මල්ල සෙන්පති ඇතුළු ඒ දරුවන් 32 දෙනෙක් එකම ඉදපිටියක මරලා දැම්මනේ. ඒ ඒ ඒ කාරණේ පින්නතුන් අහලා ඇති අර බන්දුල මල්ලිකා භාගතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දාන බෙදීමෙන් ඉන්නකොට මේ ලියුමකින් ලැබුණා. නමුත් ඒ ලියුම ගැන සැලකීමක් දක්වන්නේ නැතුව ඒක ඉනේ ගහගෙන මේ භාගතුන් වහන්සේ ඇතුළු ඒ සංඝරත්නයේ දාන බෙදීමෙන් ඉන්නකොට 16ක් අතින් ගිතෙල් කලයක් බෙදෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පසු විමසනවා ඔබ ඒකට පසුතැවීමක් වෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මන්ට මේ මෙහෙම කාරණයක් කියලා ලියුම අර ආපු ලියුම පෙන්නනවා. තමන්ගේ ස්වාමියා ඇතුළු දරුවන් මල්ලා දාලා කියලා. ඒ ඒ කාරණය පස්සේ කොසල් රජුට අවශ්‍ය නම් මොකද්ද කාරණය කියලා පස්සේ දැනගත්තට පස්සේ මේ මල්ලිකා දේවිය ගෙනලා අහනවා මෙහෙම මා කෙරෙහි මෙහෙම දෝෂාරෝපණයක් තිබ්බද කියලා. පස්සේ දැනගන්නවා කුසල රජුරෝ බන්දුල මල්ද කියන සෙන්පතියා නිර්දෝෂී. පසුව මහා පසුතැවිලිමක් හට ගන්නවා කුසල රජුරවන්ට තමන්ගේ යාළුවා නේද මේ මරලා දැම්මේ කියලා පසුතැවිලිමක් හටගත්ත නිසා මේ කුසල රජුරවන්ට ඒ නාටිකාංගනාංගෙන්වත් සජකමින්වත් ඒ චිත්‍ර ප්‍රසාදයක් ඒ කියන්නේ පැහැදීමක් නැහැ මේ දේවල් වලින්. රජකමේ ටිකක් අර පසුතැවිලි වීම නිසා ඒ විපිලිසර භාවය නිසා ඒ නිසා ඒ පසුතැවිලි වීම කියන කාරණය හේතු කොටගෙන රජ්ජුරුවෝ යම් යම් තැන්වලට ගියා. ඉතින් ඒ කාරණේමයි ධම්මචේතියටත් යන්නේ. ධම්මචේතියේදී භාගතුන් වහන්සේට තෙරුවන් ගැන තුනුවන් ගැන මහා සද්ධාාවක් ඇති වෙන විදිහට කෝසල රජුරු ධර්මයක් දේශනා සඳහන් කරනවානේ. භාගතුන් වහන්සේ ඉදිරි යම් විස්තර සඳහන් කරනවා. ඉතින් ඒකට කලින් තමයි කන්න කත්තල කියන ප්‍රදේශයට මේ කෝසල රජුරෝ වැඩම යන්නට යෙදුනේ. ඒකට හේතුව පින්නාලි ධම්මචේතියේදී කොසල් රජුරවන්ට රජකම අහිමි වෙනවානේ ධම්මචේති සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මේ ඒ රජුරෝ ඒ පංච කකුද බාහන ඔක්කොම ගලවලානේ භාගතුන් වහන්සේ අම්මට ගිහිලා සිරිපාද පිරිමදමින් සිරිපතුල් පිරිමදමින් සිඹ සිඹා භාගතුන් වහන්සේට සඳහන් කරයි කියනවනේ ඒ කාරණා එතකොට මේ අවස්ථාවේදී රජ්ජුරුව මේ මේ ධම්මචේතියේ සූත්‍රයේ තියෙන සඳහන් කාරණා මේ පින්නත් අය අහලා බලන්න, ශ්‍රවණය කරන්න නැත්නම් කියවලා බලන්න. පසුව රජ්ජුරුව එළියට එනකොට අර දීඝකාරායන කියන ඒ ඇමතියා බොහොම තරහෙන් හිටියානේ. තමන්ගේ ඒ ඥාතිත්වයක් දරන බන්දුල මල්ල මරලා දාපු එකේ ඒ නිසා අර බාන් කඩුව ඒ පංච කකුද බාණ්ඩ ඔක්කොම අරගෙන ගිහිල්ලා විදූඩබට රජකම ගන්න කියලා යෙදෙව්වනේ. ඒ එක ස්ත්‍රියකුත් අස්සයෙකුත් දීලා ගියා කියලා. ඉතින් මේ කාරණයෙන් පස්සේ රජුරවන්ට රජකම අහිමි වෙනවා. රජුරවන්ට අම්බලමක නිකරුණේ මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ මේ කාරණයෙන් පස්සේ රජුරවන් ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකට කලින් තමයි කන්න කට්ටල කියන ඒ ප්‍රදේශයට වැඩම කරේ. ඉතින් ඒ උජුකා කියන රටට කොසල් රජු ගියාට පස්සේ තථාගතයන් වහන්සේ කන්නකත්තල වනයේ වැඩ වාසය කරනවා කියලා දැනගෙන මේ රජුරෝ පණිවිඩයක් යවනවා පුරුෂයෙක් අතේ. පුරුෂයෙක් අතේ කියනවා මේ පුරුෂයෙක් ගෙන්නලා ඔබ යන්න ගිහිල්ලා භාගතුන් වහන්සේගේ පා වන්දනා කරන්න මා මා රජ්ජුරුව භාගතුන් වහන්සේගේ පා වඳිනවා කියලා කියන්නේ හිසෙන් වන්දනා කරනවා තථාගතයන් වහන්සේගේ නිදුක්භාවය නිරෝගීභාවය කාය බල පහසු වීරණය විමසන්න කියලා. ඒ විමසලා කියන්න කියනවා තථාගතයන් වහන්සේ මුණ ගැසීමට කොසල් රජුරුවන් පෙරවරු කාලයේ ආහාරයෙන් පසුව භාගතුන් වහන්සේ මුණ ගැසීමට පැමිණෙන බවක් දන්වා සිටින්න කියලා මේ පුරුෂයාතේ පණිවිඩය යවනවා භාගතුන් වහන්සේට. ඉතින් මේ පුරුෂයා ගිහිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා මේ සිදුවීම සඳහන් කරනවා අර රජ්ජුරුව සඳහන් කරා වගේම ආකාරයට. පළව පින්නානේ තවත් දෙයක් සිද්ධ වෙනවා. බලන්න බොහොම අපූර්ව සිදුවීමක් මේක හරියට නාට්‍යාකාර සිදුවීමක් වගේ. මොකද්ද සිද්ධ වෙන සිදුවීම පින්නත් නේ ඉන් පසුව මේ කොසල් රජුරෝ භාගතුන් වහන්සේ මුණ ගැසීමට යන බව දැනගන්නවා සෝමා බුහුණයි සකුලා බුහුණයි කියලා දෙදෙනෙක්. මේ දෙදෙනා සහෝදරියෝ. කොසල් රජුරුවන්ගේ භාර්යාවරු. මේ දෙදෙනා මේ සහෝදරියන් වන දෙදෙනා සෝමා සහ සකුලා කියන සහෝදරියන් දෙදෙනා මේ කොසල් රජුරුවෝ භාගතුන් වහන්සේ මුණ ගැසීමට යන බව ආරංචි වෙලා රජුරෝ අර කෑම ගන්න තැනට ආහාර අනුභව කරන තැනට ගිහිල්ලා කොසල් රජුරන්ට සඳහන් කරනවා. මොකද්ද සඳහන් කරන කාරණය? සඳහන් කරන රජුරවන්ට අපේ නමුණුත් භාගතුන් වහන්සේ සිටි සිරිපාද වන්දනා කරන්න. ඉතින් වන්දනා කරලා කියන්නේ මේ සෝමා බුහුණයි සකුලා බුහුණයි අපි දෙදෙනා නමින් වන්දනා කරලා තථාගතයන් වහන්සේගේ නිදුක් නිරෝගී භාවය විමසන්ද විමසලා සඳහන් කරන්න මෙහෙම වන්දනා කරා ඉතින් මෙහෙම විමසුවා කියලා මතක් කරන්නේ කියලා මේ කොසල් රජුරවන්ට මේ සෝමා බුහුණයි සකුලා බුහුණයි සඳහන් කරා මේ ඒ රජුරෝ ආහාර ගන්න තැනට පැමිණිලා ඒ උපස්ථානෙට පැමිණිලා ඒ කාරණේ දැන් ආහාර අවසානින් පස්සේ පෙරෝ කාලයේ රජුරෝ ආහාර භෝජනයෙන් පසුව අර භාගතුන් වහන්සේට පුරුෂයෙක් යවලා සඳහන් කරපු කාරණේ නිසා කොසල් රජුරෝ පසේනදු කොසල් රජුරෝ භාගතුන් වහන්සේ වැඩ වාසය කරන කන්න කත්තල කියන ඒ නිගදායට යනවා. ගිහිල්ලා ඉවරලා භාගතුන් වහන්සේට වන්දනා කරලා සඳහන් කරනවා. මොකද්ද සඳහන් කරන කාරණේ? අර භාර්යාවරු දෙදෙනා සඳහන් කරානේ භාගතුන් වහන්සේගේ හිසින් වන්දනා කරන්න අපේ නමින් වන්දනා කරන්න සැප දුක් විචාරන්න කියලා නිදුක් නිරෝගී භාවය කාය බල පහසු වේරණය විමසන්න කියලා තථාගතයන් වහන්සේ විපාද වන්දනා කරා කියලා කියන්නේ කියලා මේ පණිවිඩයේ භාගතුන් වහන්සේට සිහිපත් කරනවා රජ්ජුරුව. මෙහෙම රජ්ජුරුව විමසුවාට පස්සේ සිහිපත් කරාට පස්සේ බලන්න පින්නාද මේ කාරණය මේ භාගතුන් වහන්සේ මේ කාරණය කිව්වට පස්සේ අහනවා රජුරුවන්ගෙන් ඇයි සෝමා බුහුණයි සකුලා බුහුණයි අන්‍ය දූතයෙකු ලැබුවේ නැද්ද? අන්‍ය දූතයෙක් ලැබුණ නැද්ද? මේ කාරණේ අහන්නේ පින්නාත්නි යම්කිසි හේතුවක් නිසා තථාගතයන් වහන්සේ. ඒ හේතුව තියෙන අර්ථ කතාව තුළ. අටුවාව පින්නාදී සඳහන් කරන්නේ අනිත් අය හිතයි එතන හිටපු මිනිස්සු හිතයි මේ රජ්ජුරු හරියට ගෑනුන්ගේ පණිවිඩ අරන් යන එක්කෙනෙක්. එහෙම කියලා හිතයි. රජ්ජුරුවන්ට අගෞරවයක් වෙන වෙයි කියලා හිතාගෙන තමයි තථාගතයන් වහන්සේ එහෙම නොවෙන්න ඒ මිනිස්සු ඉස්සර අහනවා ඇයි අන්න දූතේකු ලැබුවේ නැද්ද කියලා. ඉතින් අන්න දූතයෙකු ලැබුවේ නැද්ද කියලා විමසුවට පස්සේ තථාගතයන් වහන්සේ එහෙම විමසුවට පස්සේ රජ්‍යවල විස්තරය සඳහන් කරනවා. භාගතුන් වහන්සේ මම මම මෙහෙම භාගතුන් වහන්සේ හමු වෙන්න එන බව දැනගත්ත සෝමා බොහුණයි සකුලා බොහුණයි. ඉතින් මං ආහාර ගන්න තැනට ඇවිල්ලා මෙහෙම සඳහන් කරා භාගතුන් වහන්සේගේ වන්දනා කරන්න. ඒ වගේම නිදුක්භාවය, නිරෝගීභාවය, කාය බල පහසු වෙන්නේ විමසන්න. අපි භාගතුන් වහන්සේකින් එහෙසින් වන්දනා කරා කියලා සිරිපා වන්දනා කරා කියලා කියන්නේ කියලා මෙහෙම සිහිපත් කරනවා. අර කාරණේ අර සිදුවීම භාගතුන් වහන්සේ සිහිපත් කරනවා. මෙහෙම සිහිපත් කරාට පස්සේ පින්වත්නි සතාගතයන් වහන්සේ සඳහන් කරන රජුරන්ද මහරජ සෝමා බුණයි සකුලා බුණයි සුවපත් වේවා කියලා. බලන්න බුද්ධ වචනයෙන් පින්වත්නි එහෙම ආශිර්වාදයක් ලබන්න. ඒ උතුම ඒ කාලේ ඒ වගේ අය පින්වත්නි මහා ආශිර්වාදයක් ලැබුවා. ඉතින් පින්වත්නි ඒ නිසා බාන භාගතුන් වහන්සේ මොනතරම් කාරුණිකද රජුරවන්ට එහෙම අපවාදයක් වෙයි කියලා ඒ ගැනත් හිතුවා. ඉතින් බලන්න මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන අපූර්ව තැන්. ඉතින් මේ දේවල් ඉස්මතු කරගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී පින්නාත් මේ කාරණේ සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. දැන් මේ සූත්‍රයේ පුරාවටම ඊළඟට සඳහන් වෙන්නේ කොසල් රජුරෝ ප්‍රශ්න කරනවා. භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. මොනවාද අහන ප්‍රශ්න? පළවෙනි ප්‍රශ්නේ තමයි පින්වත්නි. තථාගතයන් වහන්සේගෙන් විමසනවා පසේනදී කොසල් රජුරෝ අර කාරණය සිහිපත් කරලා ඉවරලා කොසල් රජුරු විමසනවා භාගතුන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමෝ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මෙහෙම දෙයක් කියලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. රජුරෝ කියනවා මොකක්ද අහන කාරණය? සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් නිර්වශේෂ ඥාන දර්ශනයෙන් යුක්තව ඇත්තේ නෑ කියන කාරණය මෙහෙම මම අහලා තියෙනවා. ඒ කියන්නේ සියල්ල දන්න සියල්ල දක්න ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි නිර්වශේෂ ඥාන දර්ශනයෙන් යුක්ත නැහැ. සියල්ල දන්න සියල්ල දකින ඥාණයෙන් යුක්ත නැහැ කියලා මෙහෙම කියනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒක තථාගතයන් වහන්සේ වදාළ දෙයක්ද නැත්නම් තථාගතයන් වහන්සේට අභූතයෙන් කීමක්ද අභිභවා කීමක්ද කියලා මෙහෙම අහනවා. ඒ කාරණා ටික. රජුරු අහනවා කොසල් රජුරු. ඒ කාරණේ පින්නන්නේ තථාගතයන් වහන්සේ ඊට පස්සේ සඳහන් කරනවා. මහරජ ශ්‍රමණ මේ නිර්වශේෂ ඥාන දර්ශනයෙන් යුක්ත නැහැ කියලා. ඒ කියන්නේ ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි ඥාන දර්ශනයෙන් යුක්ත නැහැ. ඥාන දර්ශනයෙන් යුක්ත නැහැ කියලා යම්සි කෙනෙක් මෙහෙම සඳහන් කරනවා නම් ඒක මම කියපු දෙයක් නෙවෙයි කියලා. භාගතුන් වහන්සේ එහෙම දෙයක් කියලා නැහැ කියලා තථාගතයන් වහන්සේ මේ රජුරවන්ට සඳහන් කරනවා. ඊට පස්සේ රජුරෝ මේ එතන හිටපු රජුරවන්ගේ පුතෙක් වන විඩූඩබ විඩූඩබ කියන මහා සෙන්පති අමතලා සඳහන් කරනවා රජුර වහනවා අද රජමාලිගාවේදී කවුද මේ ගැන කිව්වේ මේ කාරණේ කවුද ඉදිරිපත් කරේ කියලා එවෙලේ මේ සෙන්පතියා විදුඩබකින් රජුරුවන්ගේ පුතා මහා සෙන්පතියා සඳහන් කරනවා රජුරුවන්ට සංජය ආකාශගොත්ත සංජය බ්‍රාහ්මණය කියලා. ඊනත් මේ කාරණය කියන්න හේතුව අර්ථ කතාවේ සඳහන් වෙන ආකාරයට පින්නාද මෙතනදී මම සඳහන් කරන්නම්. මේ සඳහන් කරන්නේ මේ විදුඩබ සෙන්පතියා කුස රජුරුවන්ගේ පුතෙක් වන මේ සෙන්පතියා සඳහන් කරන්නේ බොරුවක්. මෙවල මේ මෙතනදීම මේ පින්නාත් අයර මේ කාරණේ කියාගෙන යන එක ලේසි පහසුයි. ඒ බොරුවක් සඳහන් කරන්නේ කියන එක පස්සේ සූත්‍රය අවසානයේ දැනගන්න පුළුවන්. මේ අර්ථ කතාවය තුළ දක්වලා තියෙන්නේ මේක ඇත්තටම මේ විදූඩබ කියපු දෙයක්. අර සංජය ආකාශගොත්ත සංජය බ්‍රාහ්මණයා කියලා කියන්නේ වෙන දෙයක්. ඒකෙන් බේරීම සඳහා මේ වෙලාවේදී පින්නාත්නේ රාජ්‍යරුව තවත් පුරුෂයෙකුට අනගහලා කියනවා ගිහිලා එන්න කියන්නේ. කොසල් රජුර සඳහන් කරනවා ගිහිල්ලා එන්න කියන්නේ මේ ආකාශගත සංජය බ්‍රාහ්මණයන මම කැඳවනවා කියලා එක්කරන් එන්න කියනවා. ඊට පස්සේ පින්නාදී බාන මේ සූත දේශනාවේ හරියට නාට්‍යාකාර සිදුවීමක් වගේ කියලා මම සඳහන් කරේ. ඊට පස්සේ දැන් අර පුරුෂයා එක්කන් ඉන්න යවනවා. පස්සේ කොසල් රජුර විමසනවා භාගතුන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ මෙහෙම වදාළ දෙයක් මිනිස්සු වැරදි විදියට වටහාගෙන ඉදිරිපත් කරනවා නේද කියලා මේ කොසල් රජුර අහනවා. ඊට පස්සේ මේ කොසල් රජුරෝ සඳහන් මේ ඒ කියපු කාරණයට තථාගතයන් වහන්සේ කියන දේශනා කරනවා සඳහන් කරනවා මහරජ මම මෙහෙම දෙයක් නම් කියලා තියෙනවා මේ ඊට පස්සේ රජුරෝ අහනවා මොන වගේ භාගතුන් වහන්සේ මොන වගේ කාරණයක්ද කියලා තියෙනවා කියලා. බාණ්ඩිනාද මේකේ උත්තරේ දැන් ඊළඟට එනවා. මොකද්ද ඒක පැහැදිලි පින්නවාද ඒ කාරණය? ඊළඟට සඳහන් කරනවා භාගතුන් නම් සඳහන් කරනවා එක්වරම එක්වරම හැම හැම දෙයක්ම දන්න හැම දෙයක්ම දකින. ඒ කියන්නේ සියල්ල දකින සියල්ල දන්න නිර්වශේෂ ඥාන දර්ශනය. ඒ කියන්නේ ඊතර නැතු හැම දෙයක්ම දන්නවා කියන එක. හැම දෙයක්ම දන්න නිර්වශේෂ ඥාන දර්ශනය යුක්ත නැහැ කියලා භාගතුන් වහන්සේ කියලා තියෙනවා. ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි එහෙම යුක්ත නැහැ කියලා. භාගතුන් වහන්සේ කොහොමද කියලා තියෙන පින්වත්නි? එකවරම එකවරම හැටියට සඳහන් කරන්නේ අර්ථකථාවේ සඳහන් කරලා තියෙන පින්නත් එක හිතකින්. එක හිතකින් කාටවත් පින්නවත් එකවරම හැම දෙයක්ම දකින්න පුළුවන් කමක් නැත්තේ එක ජවණයකින් එක හිතකින් දකින්න පුළුවන්කමක් තියෙන්නේ එක් දෙයක් විතරයි. අරමුණු කරන්න පුළුවන්කමක් තියෙන එක් කාරණයක් විතරයි. අතීතේ හරි වර්තමානයේ හරි අනාගතේ හරි යම් දකින්න පුළුවන්කමක් තියෙන එක කාරණයක් විතරයි. ඒක ඒක දේශයෙන් එක දෙයක් විතරයි. අතීතය කියලා හැම දෙයක්ම අතීතය අරමුණු කරන්න එක හිතකින් පුළුවන් කමක් නැත්තේ. ඒ කාරණේ තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ නොකියුප දෙයක් වෙන්නේ පින්නාත්නි. එක්වරම කියන කාරණේ නැති නිසා එතන. රජුරු ඇහුවේ සියල්ල දක්නා සියල්ල දකින ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි නිර්වශේෂ ඥාන දර්ශන යුක්ත නැහැ කියන කාරණේ. භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙම දෙයක් මම කියලා ඇත්තේ නැහැ. ඒක මට අභූතයෙන් කීමක්. ඒක මම මම කියපු දෙයක් නෙවෙයි. කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා නිවැරදි කාරණය. පස්සේ කොසල් රජුරෝ පින්නත් මේකට සතුටින් සඳහන් කරනවා භාගතුන් වහන්සේ හේතුවත් සකාරණය සහිතව හේතුව සහිත කරුණු සහිතව භාගතුන් වහන්සේ සඳහන් කරන්න තිබුණා කියලා මේක පිළිගන්නවා පින්නන්නේ. ඊළඟට පින්නාදී තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ අතරතුරදීම මේ මොහොතේම රජුරු අහනවා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මේ කුලයන් කෙරෙහි නානාත්වයක් තියනවාද? වෙනස්කමක් තියනවාද කියලා මෙහෙම අහනවා. රජුරෝ. පසේනදී කොසල් රජුරෝ. භාගතුන් වහන්සේ මේ කාරණේ සඳහන් කරනවා මොකද්ද සඳහන් කරන්නේ මහරජ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය කියන ඒ කුල දෙක අග්‍රයි ඒ කුල හතරෙන් අර කුල දෙක අග්‍රයි කියලා. මොකකින් අග්‍ර වෙන්නේ? අංජලි කර්ම, සාමීච කර්ම, උත්තාන ආදියෙන්. ඒ කියන්නේ වන්දනාමාන ආදියෙන් නැගිටිනකොට ගෞරව දැක්වීම ආදියෙන් ඒ කුල දෙක උසස්. ඒ කාරණේ අපි පින්නාදී කලින් සූත්‍ර දේශනාවේදී මේ පින්නත් අය මේ සූත්‍ර දේශනා මාලාවම හරියට ශ්‍රවණය කරා නම් මේ පින්නත් අයට මතක ඇති මමම සඳහන් කරන් දෙදුනා මధుර කියන සූත්‍ර දේශනාව තුළ බ්‍රාහ්මණ සත්‍යයේ වෛශ්‍යසුද්ධ කියන ඒ කුලයන් ඒ නානාත්වයක් ඇත්තේ නැහැ. ඒක උසස් භාවයක් ධනෙන් දාන්නෙන් සුද්ධරයත් උසස් නම් අනිත් බ්‍රාහ්මණෝත්සස්තියත් ගරු කරනවා. නිසා පහත් වෙන්නේ නැහැ. නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මණ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණා කියලානේ තථාගතයන් වහන්සේ දේශනා කරේ. එතකොට තථාගතයන් වහන්සේ මෙතන අග්‍රභාවය දක්වන්නේ එහෙම කාරණයක් කියනවා. ඒ සමාජයේ සම්මතියක්. ඉතින් තථාගතයන් වහන්සේලා බුදවරු පහළ වෙන්නේ ඒ උසස් කුලයකනේ. ඉතින් ඒ ඒ කුලේ පින්වත්නි ඒ වෙනස්කම තියෙන්නේ ධනෙන් දාන්නෙන් ආඩව නිසා හැමෝම වන්දනා කරනවානේ. අද කාලේ උනත් ගත්තොත් එහෙම හිඟන්නෙක් උනත් යම්සි ධනෙන් දාන්නෙන් ආඩව ඉන්නවනම් යසිසිරින් වැඩිවලා නම් අනිත් හැමෝම පින්නාතියට ගරු කරනවානේ. අන්න ඒ වගේ. ඉතින් මේ කාරණේදී කොසල් රජුව අහනවා ආවල් භාගතුන් වහන්සේගෙන් භාගතුනාස මම අහ්‍ය ලෞකික පාරලෞකික ගැන නෙවෙයි විමසන්නේ. පාරලෞකික මේ අහ්‍ය ලෞකික භාවය නෙවෙයි පාරලෞකික භාවය කියන්නේ මෙලෝ ගැන විතරක් නෙවෙයි පරලෝ ගැනයි මම සඳහන් කරන්නේ කියලා මේ වර්ණ ભેදය ගැන අහනවා. තථාගතයන් වහන්සේ ඊළඟට බලන්න මේ සූත්‍රේ පින්නාද ඊළඟට සඳහන් කරනවා මේ කාරණේ විමසනකොට පංච ප්‍රධාන අංගයන් ගැන විමසනවා. මොනවාද පංච ප්‍රධානයන්ගයන් ගැන තියෙනවාද? ඒ කියන්නේ පදං වීර සුසු අංග පහක් පිළිබඳව. ඒ කියන්නේ ප්‍රධානයන්ග පහක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා තථාගතයන් වහන්සේ මේ ගැන සඳහන් කරන්නේ මේ කාරණය මේ රජ්ජරුවන්ට තේරුම් ගැනීම සඳහා. මේ පින්නත් ඇයට තේරෙයි දැන් ඊළඟට මේ පංච ප්‍රධානයන්ග මොනවාද? පළවෙනි කාරණේ සද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ සතාගතයන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ අවබෝධය. කියන්නේ ඒ කියන්නේ විශ්වාසය. තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචන සම්පන්නයි මේ ආදි වශයෙන්. ඊළඟට මේ ශ්‍රද්ධාව තියෙනවා නම් ඊළඟට නිරෝගී භාවය, ඒ කියන්නේ අල්පාබාධ භාවය, ඒ ඍතුවට ගැළපෙන විදිහට ශරීර සෞඛ්‍ය තියෙනවා නම් ඒක අනිත් කාරණයක්. ඊළඟට කපටි නැත්තම් මායා සහිත භාවය නැත්තම් මායා සහිත කියන්නේ අනිත් අය රවටන ස්වභාවය. එහෙම නැත්තම් ඊළඟට වීරය සතරහන් ප්‍රදාන් වීරිය යුක්තනම් ඊළඟට පින්වත්නි මේ ප්‍රඥාව මේ මේ ආකාරයට ශ්‍රද්ධාව නිරෝගී භාවය ඊළඟට අර කපටි අමායා සහිත භාවයක් නැත්නම් ඊළඟට වීරය සහිත නම් ප්‍රඥාව මෙතන ප්‍රඥාව හැටියට පින්නාදි සඳහන් කරන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. උදේවැය ඒ කියන්නේ ඇතීම් නැතිීම් දකින ඥාණයෙන් යුක්ත නම් පංච පාදස්කන්ධය එහෙම උදේවැය ඥාණයෙන් සහිත ටිකක් ගැඹුරු විදර්ශනාවක්. ඒ කියන්නේ ඒ වගේ නුවණක් ප්‍රඥාවක් තියෙනවා නම් මේ භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ කොසල් රජුරවන්ට ඒ අයට දැන් මේ වර්ණ කුල හතරෙම අයට හතරෙම අය මේ පහෙන් යුක්ත නම් ඒ අයට දීර්ඝ කාලයක් හිතසුව පිණිස හේතු වෙනවා කියලා. භාගතුනා රජුරවන්ට සඳහන් කරනවා. බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙනවායි කියලයි මේ රජුරවන්ට සඳහන් කරේ. එතකොට මේ පින්වත් අයට මේ කාරණා පහ මතක ඇති බෝධිරාජ කුමාර සූත්‍රයේදී සඳහන් කරනවා. යම්ස කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවා කියනවා. මේ පහ තියෙනවා නම් මේ පහ තියෙනවා නම් යම්සි කෙනෙක් පින්නාත්නේ උදේ අවාදන් ශාසනා දුන්නොත් හැන්දෑවෙද්දි පුළුවන් කියලයි පින්නාත් මට මතක විදිහට සඳහන් කරලා තියෙන්නේ. එතකොට බලන්න සතිපට්ඨාන සූත්‍රය තුල සඳහන් කරලා තියෙන දවස් 7යි කියලානේ. දවස් 7ක්. සීහිය පිටවා ගත්තොත් ඒ කියන්නේ කානපස්සනාවේ හරි වේදනාපස්සනාවේ චිත්තානපස්සනාවේ ධම්මානපස්සනාවේ කනුපස්සනාවක සීහිය පැවැත්වුවොත් දවස් 7ක් එක දිගට දැන් සතිපට්ඨානයෙන් යුක්තව සිහිය පැවතුනොත් එක්ක අනාගාම එක්ක අරහත් ඵලය බලාපොරොත්තුයි කියලානි භාගතුන් ආදේශනා කරේ. ඒක බෝධිරාජ කුමාර සූත්‍රය ආදී තව සක්්‍ය කියන සූත්‍ර දේශනාවෙත් අද සඳහන් කරලා තියෙනවා ඒ දවස් 7කට වඩා අඩුවෙන්. ඒතර බලන්න පින්නාත් මේ මෙච්චර මේ විදිහට භාගතුන් දේශනා කරලා තියෙනවා නම් සද්ධාව නිරෝගී භාවය කියන ඒ වීරය කරගන්න සුදුසු ශරීරයක් තියෙනවනම් ඒ වගේම කපටි නැත්තම් රවටන ස්වභාවයක් නැත්තම් හිතේ ඒ වගේම වීරියෙන් යුක්ත නම් කෙලස් තවන වීරෙන් තවම ප්‍රබල වීරයක් ඒ වගේම ප්‍රඥාවක් උදේවැය ආදී පංච පාදනස්කන්ධය ඇතිවීම නැතිවීම දකින ඥානයෙන් යුක්ත නම් පින්නාද මේ මේ පහ තියෙනවා නම් අර සූත්‍ර කලින් අනිත් සූත්‍ර දේශනාවන් වල සඳහන් කරන ආකාරයට මේ ප්‍රධාන අංගයන් තියෙනවා නම් පින්වත්නි ඒ භාගතුනාට ඒකයි දේශනා කරන්නේ බොහෝ කාලයක් හිතසුව පිණස හේතු වෙනවායි කියලා. අර බ්‍රාහ්මණයෙක් හෝවා සත්‍ය හෝ වයසේ සුද්ධ කාට හරි. ඒතර බලන්න මේ කාරණෙන් තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ඕ හැම කුලයකම අය මේ විදිහට ඉන්නවා නම් ඒ අයට පින්වත් වෙනසක් ඇත්තේ නැහැ ඒක. ඉතින් භාගතුන් වහන්සේගෙන් මේ කාරණය දේශනා කරලා පස්සේ රජුරෝ නැවත විමසනවා. රජුරෝ ආයෙ විමසනවා. මොකක්ද අහන්නේ පින්වත්නි? මේ මේ වගේ වෙනසක් තියනවාද? ඒ කියන්නේ පංච ප්‍රධානයන්ගයන්ගේ වෙනසක් තියනවාද? වෙනස්භාවයක්. අර කුල හතරේ. මේ කුල හතරේ කවුරු කරත් මේ වගේ වෙනස්භාවයක් තියනවාද කියලා. භාගතුන් වහන්සේ දේශනා කරේ ප්‍රදම් වීරියේ වෙනස්භාවයක් තියෙන බව. රජ්ජුරුව අහපු ප්‍රශ්නෙට භාගතුන් සඳහන් කරනවා උපමාවක් සඳහන් කරනවා. නහඹු අස්සයෝ දෙදෙනෙක් හෝ නහඹු හස්තීන් දෙදෙනෙක් හෝ නහඹු ගායෝ දෙදෙනෙක් හෝ ඉන්නවා මේ මේ තුන් වර්ගයම මේ අස්තියෙක් හෝ ගවයෙක් හෝ අදාන්තයි නම් අවිනීතයි නම් ඒ කියන්නේ හික්මිලා නැහැ හික්මිච්ච නැති කෙනෙක් දාන්න කාරණයට යොමු කරන්න පුළුවන් දය කියලා විමසනවා. ඒ කියන්නේ හික්මෙන්චි තැනකට යවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඊළඟට දාහන්ත භාවයේ තියෙන විනීත ස්වභාවයේ ඉන්න ගවයෙක් හෝ අස්වැය හෝ මේ අතු දෙනෙක් ඒ දාහන්ත කාරණයට යන්න පුළුවන්කමක් තියනවද කියලා විමසනවා. ඒ කියන්නේ හික්මලා ඉන්න ඒ වගේ හික්මිච්ච කෙනෙක් යවන්න පුළුවන්කමක් තියෙනවා දාහන්ත භූමිය කරා. ඒ ගන්න හික්මෙච්ච භූමිය කරා යවන්න පුළුවන්කමක් තියෙනවා කියලා සිහිපත් කරනවා. ඉතින් රජුරෝ ඒවට උත්තර දෙනවා. ඉතින් ඒ කාරණේ. එතකොට මේ කාරණේ පින්න තුමාගේ සඳහන් කරන්නේ ඒ කියන්නේ හික්මෙච්ච තත්තු හික්මෙච්ච කාර් තැනකට යවන්න පුළුවන්කමක් තියෙනවා. හික්මෙච්ච නැති අදාන්ත අවිනීත සත්‍යයක් ඒ තැනට යවන්න පුළුවන්කමක් නැත්නම් හික්මිලා නැති නිසා මේ උපමාවෙන් භාගතුන් සඳහන් කරන්නේ අර පදන් වීරේ නැත්තම් ඒ පදං ඊට සුන්දු අංග පහක් ගැන සඳහන් කරානේ. පංච ප්‍රධානයන් කියලා. එතකොට ඒ කාරණා නැත්තම් පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ කාරණා වලින් යුක්ත නැත්තම් ඒ කෙනා අර මේ පංච ප්‍රධානයන් වලට සුසු නැහැ කියන්නේ ඒ හික්මිති කාරණයකට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේ කොසොරජු රහනවන ඒක විවිධත්වයක් තියෙනවා කියලා ඒ වගේ මේ කාරණා පහ තියෙනවා නම් ඒ කෙනා දන්ත භූමිය කරා. ඒ කියන්නේ දහම් තුල සඳහන් වෙන විදිහට නම් දහම් භූමිය පින්නද්දී ඒ ඒ අර කාරණා පහෙන් බලාපොරොත්තු වෙන මාර්ගඵල ස්වභාවය එක්ක සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් ආදී දැමුණු භූමිය කරා යන්න පුළුවන්කමක් තියෙන්නේ කවුද দমন වෙච්ච අයට මොනාගෙන් দমন වෙච්ච අයද අර පහෙන් පින්නන්නේ අර සතර සම්මප්පදන් වීර්ය ප්‍රඥාව ඒ වගේ නිරෝගී ස්වභාවය ඊළඟට කපටි මායා නැති භාවය සද්ධාව මේ මේ ටික තියෙනවා නම් දමන වෙච්ච කෙනෙක් නම් පින්වත්නි ඒ කෙනාට අර ඵලය ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කොසල් රජුරෝ ආයෙ විමසනවා තථාගතයන් වහන්සේගෙන් මේ වගේ වෙනසක් තියෙනවා මේ පංච ප්‍රධානයන්ගෙන් යුක්ත ඒ ඒ කුල හතරෙන් එහෙම ඒ වුණා නම් ඒ එතකොට වෙනසක් තියනවාද කියලා. එතකොට තථාගතයන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි. එහෙම වෙනස්භාවයක් ඇත්තේ නැහැ. ප්‍රධාන වීරිය වෙනසක් තියෙනවා. දැන් අර්ථ කතාවේ සඳහන් කරනවා ප්‍රධාන වීරිය කොහොමද වෙනස් වෙන්නේ පින්වත්නි? පෘථග්ජනයාගේ ප්‍රධාන වීරිය වගේ නෙවෙයි සෝතාපන්න කෙනෙක්ගේ ප්‍රධාන වීරිය. සෝතාපන්න අයගේ ප්‍රධාන වීරිය වගේ නෙවෙයි ඊට වඩා වෙනස්. සකෘදාගාමී. මෙහෙම අනාගාමී අරහත් ආදී මේ වෙනස් ස්වභාවයක් තියෙනවා. ඒ ඒ වගේ එතකොට ඊළඟට විමසුවා නෙමෙයි පංච ප්‍රධාන යුක්ත සිතක ඒ කියන්නේ ඵල සිත මේ වගේ වෙනසක් නැහැ භාගතුනා දේශනා කරන්න යෙදුනා විමුක්තිය කියන කාරණේ පින විමුක්තිය වෙනසක් භාවයක් ඇත්තේ නැහැ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ තව සෝවාන් වෙච්ච කෙනෙකුගේ ඒ වෙනස් භාවයක් ඇත්තේ නැහැ එකම අවබෝධය එකම ඥාන විමුක්තිය වෙනසක් භාවයක් ඇත්තේ නැහැ ඒ කාරණයට භාගතුනා උපමාවක් දේශනා කරනවා පින්නාත්නි වේලේ කාෂ්ඨ ඒ කියන්නේ වේලලා තියෙන ලී එකකට ගිනි උපදවනවා ඊළඟට දීලා තියෙන සල්ලියකින් ඊළඟට අඹලියකින් ඊළඟට දිබුල්ලියකින් මේ විදිහට හතරක් කියනවා මොන ලීයකින් ගින නිපදුවත් භාගතුන් වහන්සේ රජුරවන්ට සඳහන් කරන්නේ මේ ගින්න වෙනසක් තියනවාද දැල්ලේ එළියේ මේ හතරෙන් මොහොකකින් ගිනි ඉපැද්දුවත් ඒ ගින්නේ පින්නාදි දැල්ලේ වෙනස් භාවයක් ඇත්තේ නැහැ එකම දැල්ල එකම ආලෝකය ආන් ඒ වගේ කියනවා පින්නාදි මේ ඵල ස්වභාවයට විමුක්තියේ පින්නාත වෙනස් ස්වභාවයක් ඇත්තේ නැහැ. එකම අවබෝධයමයි පින්නාත. ආන් ඒ කාරණය සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේට මේ රාජ්‍යරෝ සඳහන් කරනවා තථාගතයන් වහන්සේ හේතු ස්වરૂපය. ඒ කියන්නේ කාරණා සහිතව හේතු සහිතව කාරණා සහිතව පැහැදිලි කරා කියලා ඒ කාරණය කොස රාජ්‍යරෝ භාගතුන් වහන්සේ සතුටින් අනුමෝදන් වෙනවා. මේ ඊට පස්සේ කොස රජු තව ප්‍රශ්නයක් අහනවා. දැන් බ්‍රාහ්මණ ශක්තිය වයස කුල ගැන ඇහුවා. ඊළඟ ਸਰවඥා ඥානය ගැන විමසුවා. ඥාන ස්වභාවයක් ගැන. ඊළඟට මේ කාරණේ මේ ප්‍රශ්නය අර ප්‍රධානියන්ග ගැන විමසුවාට පස්සේ කොස රජු ආයෙ විමසනවා. තව ප්‍රශ්නයක් විමසනවා භාගතුන් වහන්සේගෙන්. භාගතුන් වහන්සේ දෙවියෝ ඉන්නවද කියලා. දෙවිවරු ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ අහනවා ඇයි එහෙම විමසන්නේ? ඊට පස්සේ රජුර සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දෙවරු දෙවිලෝන් දෙවිලෝවෙන් චුත වෙලා ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදෙනවාද කියලා. ඊට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුක ප්‍රහාණය කළා දාපු නැති ඒ කියන්නේ ව්‍යාපාදය ආදී ප්‍රහාණය කරලා දාපු නැති අය ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදෙනවා. දැන් ව්‍යාපාදේ ප්‍රහාණය කරලා තිබ්බොත් දුක නැති කරලා තිබ්බොත් ඒ කියන්නේ අනාගාමි කෙනෙක් ආපහු එන්නේ නැහැ මනුස්ස ලෝකෙට. නෑ ආගාමි ආපහු එන්නේ නැහැ. ඒ වගේම සකෘදාගාමි කෙනෙක් එක්වරක් ඉපදෙනවා කියනවා කාම ලෝකෙ. සෝතාපන්නි කෙනෙක් භව හතකින් එහාට ඉපදෙන්නේ නැහැ. නතේ භවං අට්ඨමං ආදියන්ති කියලානේ සඳහන් කරලා තියෙන රතන සූත්‍රයේ. ඒ වගේ මේ අහන කාරණේ භාගතුන් දේශනා කරනවා ඉතින් කෙලෙස් ප්‍රහාණය කරලා තිබ්බොත් එහෙම එන්නේ නැහැ. අනාගාමී වෙච්ච අය ආපහු එන්නේ නැහැ. ඊළඟට ඒ දුක ප්‍රහාණය කරලා තිබ්බේ නැත්නම් අන්න ඒකෙන ආපහු මේ ලෝකෙ වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා. බලන්න පින්නාදි මේ කාරණේ භාගතුන් වහන්සේ බොහොම අපූර්වවට මේ කොසල් රජුරවන්ට පසේනිසි කොසල් රජුරවන්ට සඳහන් කරනවා. ඒ කාරණයෙන් පින්නාදි අනතුරුව කොසල් රජුරවන්ගේ සෙන්පතියවන කොසල් රජුරවන්ගේ පුතෙක් වන විදුඩබ සෙන්පතියා ඊළඟට ප්‍රශ්නයක් විමසනවා. අර රජුරව ඇහුවානේ දෙවියන් පිළිබඳව භාගතුනා දේශනා කරානේ දුක දුරු කරලා දාපු ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරලා දාපු එකකින් ආපහු එන්නේ නැහැ. ඉතින් කෙලෙස් ප්‍රහාණය කරපු නැති කෙනෙක් එන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් විදුඩබ අහන්නේ ඊළඟට මේ කෙලෙස් ප්‍රහාණය කරලා දාපු නැති දෙවියෙක් සහ කෙලෙස් ප්‍රහාණය කරපු දෙවියෙක් ඒ දිව්‍ය ලෝකයන් වල දෙවිය ලෝකයන් වලින් චුත කරනවාද කියලා. මේ ප්‍රශ්නේ අහපුවාම පින්වත්නි සඳහන් කරලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා මේ මේ රජ්ජරුවන්ගේ පුතෙක් වෙන්නේ මේ කොසල් රජ්ජරුවන්ගේ පුතෙක් වෙනවා විදුඩබ සෙන්පතියා. මම භාගතුන් වහන්සේගේ පුතෙක්. පුතෙක් පුතෙක්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ කියලා පින්නාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අතරතුරදී මේ සාකච්ඡාව යන අතරතුරදී මේ සෙන්පතියාගෙන් ප්‍රශ්න විමසනවා. සෙන්පතියා කර කාරණේ පැහැදිලි කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සෙන්පතියා ඔබ මොකද කියන්නේ ඔබට තේරෙන විදිහට මේකේ උත්තර දෙන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ අර සෙන්පතියට සඳහන් කරනවා. සෙන්පතිය මොකද කියන්නේ කොසල් රජුරන්ගේ අනසක පතුරවන යම් රටක් තියෙනවා නම් ඒ රට තුල බ්‍රහ්මචර්යා භාව ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක බ්‍රහ්මචර්ය භාවයෙන් හෝ බම්මසරෙන් හෝ අබ්‍රහ්මචර්යාවෙන් හෝ නිර්පන්න පුළුවන්කමක් තියනවාද කියලා විමසනවා. ඊට පස්සේ මේ සෙන්පතියා සඳහන් කරනවා පුළුවන්කමක් තියෙනවා කොසල් රජුරුවන්ගේ අනසකේ කොසල් රටය තුල ඒ අනසක පතුරවන්න පුළුවන්කමක් තියෙනවා. ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි භ්‍රමචර්යාවෙන් හරි නිරපන්න පුළුවන්කමක් තියෙනවා. බෙමවසර වාසය කරවන්න පුළුවන්කමක් තියෙනවා. මේ මේ අන පුළුවන්කමක් තියෙනවා පතුරවන්න. එතකොට ආන ස්වාමීන් වහන්සේ තේරුම් කරනවා ඊළඟට මේ අනසක නැති වෙන රටක කොසල් රජුරුවන් අනසක නැති වෙන රටක පුළුවන්කමක් තියනවාද එහෙම කෙනෙක්ව ඒ බඹසරෙන් හරි Brahmacharyaගේ හරි සමාදම් කරවන්න පුළුවන්කමක් තියනවාද කියලා මේ විමසනවා. ඊට පස්සේ සඳහන් කරනවා එහෙම පුළුවන්කමක් ඇත්තේ නැති බව. එහෙම කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක කොසු රජුගේ අනසක පතුරවන්නේ නැති තනක්. ඊළඟට කොස මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ කාරණේ මේ මේ මේ කාරණය සඳහන් කරලා සඳහන් කරන්නේ එතකොට කොසල් රජුරු තවුසාවැසි දෙවියන් දැකලා අහලා තියෙනවා ඒ ගැන කියලා. ඊට පස්සේ ඉදුඩක සඳහන් කරනවා ඔව් මාත් අහලා තියෙනවා කොසල් රජුරුත් අහලා තියෙනවා ඒ ගැන. තවුසාවැසියන් ඉන්නවා කියලා අහලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා මේ කාරණේ පින්නවාද මොකක්ද අහන්නේ කොසල් රජුරු විමසපු කාරණේ අනතුරුව මේ ප්‍රශ්නෙට සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සෙන්පතියා අහන ප්‍රශ්නෙත් එක්ක සෙන්පතියට සඳහන් කරන්නේ මේ කොසල් රජුරෝ ඒ තවුසාවැසි දෙවියන්ව නිරපන්න පුළුවන්කමක් තියනවාද කියලා. ඒ කියන්නේ මේ දෙවිලෝයෙන් චුත කරවන්න පුළුවන්කමක් තියනවාද කියලා. එහෙම පුළුවන්කමක් ඇත්තේ නැති බව මේ සෙන්පතියා සඳහන් කරනවා. ඒ කියන්නේ එහෙම දෙවිවරු දැකලත් නැතුව කොහොමද අර දෙවරු ඒ ලෝකෙන් කොසල් රජුර කොහොමද ඒ අය චුත කරවන්නේ? එහෙම පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා. මේ කාරණේ පින්වන්ති සූත්‍ර දේශනාව තුළ සඳහන් කරලා තියෙන්නේ මේ මේක තේරුම් ගන්න පින්වන්ති. මේක ටිකක් මේ හරිය මේ කාරණේ ටිකක් පටලවා ගන්නේ නැතුව තේරුම් ගන්නට ඕනේ පින්වත්නි. මේකෙන් සඳහන් කරන්නේ ඉහළ ඉහළ ඉන්න සමහර දෙවරු පහළ ඉන්න දෙවිලොවට ආපුවාම ඒ පහළ ඉන්න දෙවිවරුන්ට ඒ දෙවිවරු දැක ගන්නත් බෑ දකින්නත් බෑ කියනවා. ආන් ඒ වගේ දකින්න බැරුව තියෙද්දී කොහමද ඒ ලෝකයන් වල දෙවිවරු ඒ අය චුත කරවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ ඒ ලෝකයන් වලින්. ඒ කාරණය තේරුම් කරවන්නටයි පින්නන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සෙන්පතියට කාරණේ සඳහන් කරන්නේ. මේ කාරණේ තේරුම් ගන්න. එහෙම කියලා සඳහන් කරනවා. ඒ දුක නැති කරලා දාපු නැත්නම් දුක නැති කරලා නොදාපු කෙනෙක් එහෙම ඒ ලෝකයන් වලින් චුත කරවන්න පුළුවන් කමක් ඇත්තේ නැති බව කාරණේ තේරුම් කරවනවා. පස්සේ පින්නාත්ති කොසල් රජුරෝ අහනවා භාගතුන් වහන්සේගෙන් මේ භික්ෂුව කවුද? මේ සඳහන් කරු මේ කාරණේ මේ අපූර්වට විමසපු විසඳපු මේ භික්ෂුව කවුද කියලා. පින්නාත්ති අර්ථ කතාවේ සඳහන් කරනවා කොසල් රජුරෝ දන්නේ නැතුව අහනවා නෙවෙයි. දැනගෙනම තමයි අහන්නේ. භාගතුන්හා කොසල් රජුරෝ ඇහුවේ මේ ස්වාමීන් වහන්සේට ගෞරව කිරීමේ අදහසින් ප්‍රශංසා කිරීමේ අදහසින් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙලේ කොසල් රජුරෝ ආපු කාරණේ භාගතුන්හා සඳහන් කරනවා මේ භික්ෂු ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ කොසල් රජු සඳහන් කරන ආනන්දයක්මයි ඒ කියන්නේ සතුටක්මයි බොහොම අපූර්වට මේක හේතු ස්වરૂපයේ සක්කාරණු සහිතව පැහැදිලි කරා කියලා මේ රජුරෝ සඳහන් කරනවා කොසල් රජුරෝ. ඊට පස්සේ පින්නන්ද කොසල් රජුරෝ ආයෙ විමසනවා. දැන් විදුඩබ කියන ඒ පුතා කිය ප්‍රශ්නේ විසඳුව ඊළඟ රජුරෝ අයහනවා භාගතුන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ රක්ණියව ඉන්නවද කියලා. භාගතුන් වහන්සේ ආය විම සඳහන් කරනවා ඇයි එහෙම අහන්නේ කියලා. ඊට පස්සේ අර කාර්යම සඳහන් කරනවා මේ ඒ බ්‍රහ්මිය මේ ලෝකේ දෙනවද කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ අර කාරණේම සඳහන් කරනවා මොකද සඳහන් කරන්නේ දුක ප්‍රහාණය කළ දාපු නැති කෙනෙක් ආපහු එන්න වෙනවා. දුක ප්‍රහාණය කළ දාපු අයට අය එන්න පුළුවන් කමක් අනාගාමී අය ඉන්නෙත් නැහැ. මේ ලෝකයන් සුද්ධවාස බඹලොවේ මේ ලෝකයට එන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ දුක ප්‍රහාණය කළ දැම්ම නිසා. ඉතින් මේ කාරණය පින්වත්නි තථාගතයන් වහන්සේ මේ විදිහට මේ බ්‍රහ්මයා ගැන අහන ප්‍රශ්නේදිත් සඳහන් කරනවා. මේ අතරතුරදී පින්වත්නි මේ සාකච්ඡාව යන අතරතුරදී දැන් අර සංජය ආකාශගොත්ත සංජය බ්‍රාහ්මණ පැමිණිච්ච බව දැන් අඬ ගහන එන්න කිව්වනේ කොස රජුරු අඬ ගහන එන්න කිව්වා මේ අතරතුර මේ බ්‍රාහ්මණය එනවා ආවට පස්සේ පින්වත් මේ මොකද්ද සිද්ධ වෙන්නේ රජුරු අහනවා ආකාශගොත්ත බ්‍රාහ්මණයෙන් අහනවා ඔබ මේ කාරණය සඳහන් කරාද අර කලින් අහපු මුල්ම ප්‍රශ්නේ කොස රජුරු නිර්වශේෂ ඥාන දර්ශන යුක්ත බ්‍රාහ්ම ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් නැහැ කියලා සඳහන් කරගෙන මේ කාරණය සඳහන් කරාද කියලා. ඊට පස්සේ ආකාශගොත්තු සංජය බ්‍රාහ්මණය සඳහන් කරනවා මම නෙවෙයි සඳහන් කරේ කවුද මේ විඩූඩබ කියන ඇමතියා සෙන්පතියා ඊට පස්සේ විඩූඩබ සෙන්පතියා සඳහන් කරනවා නෑ මම නෙවෙයි ආකාශගොත්තු සංජය බ්‍රාහ්මණය කියලා. ඉතින් මේම කාරණේ යන අතරතුරදී එක පුරුෂයෙකුට හිතෙනවා මෙතන මහා ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කලකෝලහලයක් ඇති වෙන්න පුළුවන් ඊට පස්සේ රජුරවන්ට සඳහන් කරනවා මහා රජුරුමනි මේ දැන් යන්න කාල වේලාව හරි කියලා පිටත් වෙන්න වෙලාව හරි කියලා සඳහන් කරනවා ඊට පස්සේ කොසල් රජුරෝ සඳහන් කරනවා තථාගතයන් වහන්සේට මම භාගතුන් වහන්සේගෙන් මේ කාරණය විමසුවා සර්වඥ ස්වභාවය සඳහන් කරා ඒ ගැන මම බොහොම සතුටුයි ඒ ගැන පිළිතුරු ලැබුණ නිසා ඊළඟට වර්ණ ભેදය ගැන විමසුවා ඊළඟට දෙවියන් ගැන සඳහන් කරා අධිදේව අධිබ්‍රහ්මාදී ගැන විමසුවා ඒ කාරණේත් මම බොහොම සතුටටපත් වුණා කියලා භාගතුන් වහන්සේ ඒ දේශනාවන් බොහොම සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා පින්වත්නි කොසල් රජුරෝ ආපසු භාගතුන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව සතුටෙන් අනුමෝදන් වෙලා පිටත් වෙලා යන්න තේදුනා. ඉතින් මේ කාරණේ පින්නාද මේ සූත්‍ර දේශනාව මේ පින්නත් අයත් කියවන්න. කියවලා පින්නාද සද්ධාව ඇති කරගන්න සද්ධාව ඇති කරගත්තොත් මහත් වූ සැනසීමක් මෙලෝ පරලෝ වගේම අපිට ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ බුද්ධ වචනය නිසා. ඉතින් මේ පින්නත් අයත් මේ සූත්‍ර දේශනාවන් කියලා බලලා තව තව කරුණු හොයලා බලලා මෙලොව පරලොව සැනසීම උදෙසා හේතු වෙන මේ ධර්මයම පින්නත් මේ තමන් හෙව්වොත් මේ ධර්මයෙන්ම සැනසීම හෙව්වොත් ඒකමයි ස්ථේරසාර සැනසීම නිවීම වෙන දෙයකින් ලැබෙන්නේම නැහැ. ඒ නිසා මේ පින්වත් අයට ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේ මේ ශ්‍රවණය කරගත්තව මේ ආනිසංස බලයෙන් මේ පින්තුන් හැම දිනාටම තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මයම අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම ශ්‍රවණම ආනිසංශයන් හේතුවක් වේවා පිහිට පිණිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති